සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ගමක් පදං ධම්මස්සවන කාලෝ අයං හදන්තා ධම්මස්සවන කාලෝ අයං හදන්තා ධම්මස්සවන කාලෝ අයං තදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ද තස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චක්කුණ සංවරෝ සාධු සාධු සෝතේන සංවරෝ ඝානේන සංවරෝ සාධු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාධු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත් සංවරෝ සබ්බත් සංවතෝ භික්ඛ කෝ සබ්බ දුක්ඛා පමුඤ්චති සද්ධාවන්ත පින්නතුනි හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ දෝහා කටාරෙහි සේවය කරන අසේල අලුත්ගේ මහතා වත්සල අලුත්ගේ මහත්මිය දෙවානි අලුත්ගේ දියණිය මහරගම අමරාජස්ටින් මල්ලිකා මහත්මිය, ගුණදාස අලුත්ගේ මහතා සහ ඩේසි මහත්මිය විසින් පින්කමේ ආරමුණ අකිල චන්ද්‍ර අලුත්ගේ පුතණුවන් මිය පරලෝ ගොස් 2024 පෙබරවාරි මාසේ 13 වැනි දිනට වසර 4ක් ගත වීම නිමිත්තෙන් මේ පුතණුවන්ට පුණ්‍යානුමෝදනා කරමින් කිසියම් ආත්ම භාවයකදීවත් අකල් මරණයකට ගොදුරු නොවි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම ලෝකවාසී කිසිම දරුවෙකුට මේ බඳු අකල් මරණ සිදු නොවේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව ඒ වගේම අභව ප්‍රාප්ත වූ ඔස්ටින් අමරසිංහ ආරි කුරුලගම අමරසිංහ සොහොයුරිය සහ සොහොයුරාටත් ඒ වගේම මාස 8කට පමණ පෙර අභව ප්‍රාප්ත වුණු තමන්ගේ සහෝදරිය වන මල්ලිකා අමරසිංහ මෙනවියටත් පුණ්‍ය ආනුමෝදනා කරමින් අද ධර්ම දේශනාව සිද්ධ කරා. ඒ දායක පින්වත්තුන් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කළේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නට කෙසේ කටයුතු කළ යුතුද කියන බව පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටිය. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ ධම්මපදයේ භික්ඛු අග්ගේහි තථාගතයන් වහන්සේ විසින් දේශිත ගාථා ධර්ම දෙකක්. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුණා සංවරෝ සාධු සාධු සෝතේන සංවරෝ ඝානේන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංවතෝ භික්ඛු සබ්බ දුක්ඛා පමුච්චති ඇසින් සංවර වීම යහපත් ඒ වගේම කනෙන් දිවෙන් නාසයෙන් කයින් වචනයෙන් සහ සිතින් සංවර වීම යහපත් සබ්බත් සංවරෝ සාදු හැම හැම තැනදීම සංවර වීම සුදුසුයි සබ්බත් සංඋතෝ භික්ඛු සබ්බ දුක්ඛා පමුංචති සියලු කල්හිම මේ ඉන්ද්‍රයන් සංවර කරගන්නා වූ තැනැත්තා සියලු දුකෙන් නිදහස් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ගාථා ධර්මයන් දෙක පාදක කොටගෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඇතුළු තවත් සූත්‍ර දේශනා ඇසුරු කරමින් ඉන්ද්‍රිය සංවරය කොහොමද සිද්ධ කරගන්නේ කියලයි අද ධර්ම දේශනාව තුළින් පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙයි. විශේෂයෙන්ම මේ දායක පින්නතුන් අපෙන් විමසලා තිබුණේ ඇසින් යමක් දකිනකොට ඒ දකින දේට අනුව මනසයි අසංවර වෙන්නේ. කනෙන් යමක් අහනකොට නාසයෙන් ආග්‍රහණය කරනකොට දිවෙන් රස විඳිනකොට ඒ හැම අවස්ථාවකම රුචි අරුචිකම් මතුවෙන්නේ මනසේ. එතකොට එතනදී අපි ඉන්ද්‍රිය සංවර කරනවායි කියලා කොයි විදිහෙන්ද අපි සිතා බැලිය යුත්තේ මොන විදිහෙන්ද අපි එතනදී අපේ මනස සංවර කරගත යුත්තේ කියන බව පැහැදිලි කර දෙන හැටිය. වෙනතුනේ එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙනවා උත්තර කියන මානවකයා පාරාසාරිය බ්‍රාහ්මණයාගේ අතවැසියෙක් ශිෂ්‍යයෙක්. බුදුරජාණන් වහන්සේ සමග කතා බහ කරන අතරේ බුදුරජාණන් වහන්සේ විමසනවා උත්තර මානවකය පාරාසාරිය බ්‍රාහ්මණයා කොහොමද ඉන්ද්‍රිය භාවනාව අන් අයට දේශනා කරන්නේ? එතනදී අර උත්තර මානවකයා සිහිපත් කරනවා පාරාසරිය බ්‍රාහ්මණයා ඉන්ද්‍රිය භාවනාව උගන්වන්නේ ඇසින් රූප නොදැකීම යහපත් කනෙන් ශබ්ද නොඇසීම යහපත්. මේ විදිහට ඇස කන නාසය දිව කය කියන මේ ඉන්ද්‍රයන්ගෙන් අරමුණු නොගෙන සිටීම පිළිබඳවයි ඉන්ද්‍රිය සංවරය හැටියට පාරාසරිය බ්‍රාහ්මණයා දේශනා කරන්නේ කියලා උත්තර මානවකයා සිහිපත් කළා. එතනදී බුදුරජාණන් වහන්සේ විමසනවා මානවකය ඔබේ ගුරුතුමා කියන ආකාරයට නම් ඉන්ද්‍රිය භාවනාව පුහුණු කළ යුත්තේ එහෙමනම් අන්ධයින් අන්ධයින් රූප නොදකින නිසා ඔවුන් දියුණු කරන ලද ඉන්ද්‍රිය එහෙම නැත්නම් සංවර කරන ලද ඉන්ද්‍රිය ඇති අයයි කියලා හඳුන්වන්නට සිද්ධ වෙනවා. ඊළඟට බිහිරන් ඒ අයට කොහොමත් කන් ඇහෙන්නේ නැති නිසා ඒ අය කන සංවර කරගත්තු අය හැටියටයි හඳුන්වන්නට වෙන්නේ. ඒතර ඔබේ ගුරුතුමා ඉන්ද්‍රිය භාවනා උගන්වන හැටියට අන්ධ බව, බිහිරි බව උසස් ඉන්ද්‍රිය සංවරයක් වෙනවද කියලා බුදුරජාණන් වහන්සේ විමසුවා. එතනදී උත්තර මානවකයා නිහඬව බිම් බලාගෙන ඒකට පිළිතුරක් දීගත නොහැකිව දුර්මුඛ වුණා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරනවා ආනන්ද මේ පාරාසරිය බ්‍රාහ්මණයාගේ ඉන්ද්‍රිය භාවනා පිළිබඳ දේශනාව අනෙකක්. නමුත් ආර්ය විනේහි ඉන්ද්‍රිය භාවනාව උගන්වන්නේ ওই විදිහට නෙමෙයි ඒ ක්‍රමය වෙනත් ක්‍රමයක් කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් අන්න එතෙන්දී ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආර්ය විනේහි ඉන්ද්‍රිය භාවනාව සිදු කරන ආකාරය පැහැදිලි කර දෙන සේක්වා වික්ෂුන් වහන්සේලා එය අහගෙන සිත්හි ධාරණය කරගෙන ඒ අනුව පුහුණු කරන්නට සමත් වෙනවයි කියලා ආනන්ද හාමුදුරුව ආරාධනා කළා. අන්නේ ආරාධනා පරිදි බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය දේශනා කළා මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේහි මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය දැක්වෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම මතු කරන මූලිකම කාරණේ තමයි ඇස කන නාසය දිව කය ආදී මේ ඉන්ද්‍රයන් සංවර කිරීම කියලා කියන්නේ ඒවා පාවිච්චි නොකිරීම නෙමෙයි එහෙම නැත්නම් ඇසින් රූප දකින්න නැතුව දැස පියාගෙන ඉන්නවා කියන එක නෙමෙයි සංවරය කියලා කියන්නේ. කනෙන් ශබ්ද අහන්න නැතුව කන අගුල් දාගෙන ඉන්නවා කියන එක නෙමෙයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. සංවරයයි කියලා කියන්නේ නොකල යුතු දේ නොකර සිටීම, කල යුතු දේ කිරීම. එතනයි සංවරය කියලා කියන්නේ. එතකොට ඇහැ තියෙන්නේ රූප දකින්නට, කන තියෙන්නේ ශබ්ද අහන්නට, නාසය තියෙන්නේ ආග්‍රහණ ලබන්නට. දිව තියෙන්නේ රසය දැනගන්නට. කය තියෙන්නේ ස්පර්ශ ලබන්නට. එතකොට මේ පංචේන්ද්‍රයක් අපි ලබලා තියෙන්නේ සසරේ කරන ලද කුසල විපාකයක් හැටියට. ඒතර කුසල විපාකයක් හැටියට ලැබපු පංචේන්ද්‍රයෙන් තමයි අපි මේ ලෝකය નિවරදිව ස්පර්ශ කරලා හඳුනාගන්නේ. දැන් මේ කාම ලෝකයේහි මේ භෞතික කයක් සහිත ලෝකයේහි තියෙන විශේෂත්වය තමයි මේ තීක්ෂණ වූ පංචේන්ද්‍රය. ඒ නිසා දිව්‍ය ලෝකයේ ප්‍රගුණ කළ නොහැකි බොහෝ ගුණ ධර්ම මේ මනුෂ්‍ය ලෝකයේදී ප්‍රගුණ කරන්නට පුළුවන්. දිව්‍ය ලෝකයේදී මේ භෞතික ලෝකය පිළිබඳ අවබෝධ කරගත නොහැකි බොහෝ දේවල් මේ ඕලාරික කයක් සහිත මනුෂ්‍ය ලෝකයේදී ప్రත්‍යක්ෂ කොට අවබෝධ කරන්නට පුළුවන් මේ පංචේන්ද්‍රයන්ගෙන් අත්විඳින්නට පුළුවන්කම නිසා. එහෙමනම් අපිට මේ පංචේන්ද්‍රයක් ලැබිලා තියෙන්නේ සසරේ කරන ලද කුසල විපාකයක් හැටියටයි අකුසල විපාකයක් හැටියට නෙමෙයි. අකුසල විපාකයක් හැටියට නම් අර උපදිනකොටම ඇස් අන්ධව, කන් බිහිරිව, ඒ වගේම අතපය විකෘතිව ඒවා ක්‍රියාත්මක නොවි එහෙම තමයි උපදින්නේ ඒ යම් යම් අකුසල කර්ම විපාකයන් නිසා. එතකොට අපිට ඇහැ හොඳට ප්‍රකෘතිමත්ව පෙනෙන්නේ, කන හොඳට ඇහෙන්නේ, නාසය, දිව, කය මනවින් ක්‍රියාත්මක වෙන්නේ සසරේ කරන ලද කුසල විපාකයක් හැටියට. එතකොට ඒ බඳු කුසල විපාකයකින් ලබාගත්තු මේ පංචස්කන්ධය අවභාවිත කරන්නේ නැතිව ස්වභාවිත කිරීමයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඒ කියන්නේ පින්නතුනි ඇහැ ලැබිලා තියෙන රූප දකින්නටයි. නමුත් යම් කිසි කෙනෙක් ඇහෙන් රූප බලලා කෙලස් මතු කරගන්න ඕන. රාගය, ద్వේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, මානය මේ ආදී කෙලස් උපදවා ගැනීම සඳහා රූප බලන්නට නම් ඇහැ පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඇහැට පෙනෙන රූප අරමුණු කොටගෙන එබඳු ක්ලේශ ධර්මයන් මතු කරගන්නවා නම් අන්න ඒ తত্ত্বය ඇස નિවරදිව පරිහරණය කිරීමක් නෙවෙයි. ඇස નિවරදිව සංවර කර ගැනීමක් නෙමෙයි. ඒ නිසා බුදුදහමෙහි එහෙම නැත්නම් මේ ආර්ය විනයෙහි ඉන්ද්‍රිය සංවරය හැටියට දේශනා කරන්නේ ඇසෙන් රූප නොදක සිටීම නෙමෙයි. කනින් ශබ්ද නොඅසා සිටීම නෙමෙයි. ඒ ඇසින් රූප දැකලා සිත අසංවර වෙන්නට නොදී ඇලීම් ගැටීම් මුලාවීම් වලින් මනස විකෘති වෙන්නට නොදී මනස සංවර කරගන්නට උත්සාහ කිරීම. ඒ මනසේ සංවරය සඳහා මානසික සංවර්ධනය සඳහා ඇස උපයෝගී කර ගැනීම. දැන් පින්නතුනි මෙතන අපට කරුණු කිහිපයක් ගැන අපේ අවධානය යොමු කළ යුතු වෙනවා. පළවෙනි කාරණේ තමයි ඇස තියෙන්නේ රූප දකින්නට. ඒක සාංශාරික කුසල බලයෙන් අපට ලැබුණු ශක්තිමත් ඉන්ද්‍රියක්. එතකොට ඒ ඉන්ද්‍රිය පරිහරණය කිරීම වරදක් නෙමෙයි. ඒ ඇස නැමැති ඉන්ද්‍රියෙන් තමයි අපිට ලෝකයේ රූප එහෙම නැත්නම් වර්ණ රූපය નિවරදිව හඳුනා ගන්න පුළුවන්. ඊළඟට කනෙන් තමයි ශබ්ද රූපය નિවරදිව හඳුනා ගන්න පුළුවන්. නාසයෙන් තමයි ගන්ධ රූපය નિවරදිව හඳුනා ගන්න පුළුවන්. දිවෙන් තමයි රස රූපය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම කයෙන් තමයි පොට්ටබ්බ රූපේ පොට්ටබ්බ කියලා කියන්නේ පඨවි තේජෝ වායෝ කියන මේ ධාතු හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මනසින් සියල්ලක්ම හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි මේ පංචේන්ද්‍රයන්ගේ උපකාරය ඇතිව තමයි මනසට පුළුවන්කම තියෙන්නේ අර භෞතික தත්වයන් නිවැරදිව හඳුනා ගන්න. එතකොට අපිට ලෝකය පිළිබඳව යථාබෝධය ලබනකොට නිවැරදි අවබෝධයක් ලබනකොට මේ පංචේන්ද්‍රයන් අපට ප්‍රයෝජනවත් වෙනවා ඒ ඒ රූප පිළිබඳව එහෙම නැත්නම් මේ භෞතික ලෝකය පිළිබඳව නිවැරදි වැටහීමක් ඇති කරගන්න. අපිට කයින් ස්පර්ශ කරන්නට බැරි වුණොත් හරියට ස්පර්ශය දැනෙන්නේ නැත්නම් යමක යහපත් අයහපත් තත්වයන් හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. කන નિවරදිව වැඩ කරන්නේ නැත්නම් කියන දේ ඇහෙන්නේ නැත්නම් ලෝකේ බුදවරු පහළ වුණත් අපට ඒ සම්මා සම්බුදුරුන්ගේ දේශනාවක් අහන්නට ලැබෙන්නේ රහතන් වහන්සේලා පහළ වුණත් අවශේෂ ආර්යයන් වහන්සේලා පහළ වුණත් උන්වහන්සේලා දේශනා කරන සද්ධර්මය අපට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ අපට කනෙන් ශබ්ද අහන්නට බැරි නම්. ඒ වගේම නාසයෙන් ආග්‍රහණය ලබන්නට බැරි නම් දිවෙන් රසය හඳුනා ගන්නට බැරි නම් අපට පත්‍ය පත්‍ය දේ හඳුනා ගන්නට බැරි වෙනවා. වස විස හඳුනා ගන්නට බැරි වෙනවා. ඒ වගේම ඇහෙන් රූප දකින්නට බැරි නම් සම්මා සම්බුදු කෙනෙක් පහළ වුණත් අපට බුදුරජාණන් වහන්සේ දැක ගන්නට බැරි වෙනවා. බුද්ධ ප්‍රතිමාවක් දකින්නට බැරි වෙනවා. අනිත් අය කරන පින්කමක් දකින්නට බැරි වෙනවා. බොහෝ යහපත් දේ අපට දැක ගන්නට අවස්ථාව ගිලිහෙනවා. ඒ නිසා ඇස, කන, නාසය, දිව, කය ප්‍රකෘතිමත්ව ලැබීම සංසාරේ කරන ලද කුසල විපාකයක් හැටියටයි අපට ලැබිලා තියෙන්නේ. නමුත් බොහෝ කොට මේ ලෝකයේහි සත්වයෝ Tamanට කුසල බලයෙන් ලැබුණු දේවල් වෙනත් වෙනත් අයථාදේ සඳහා පරිහරණය කරනවා. ඒකට කියන්නේ අවභාවිත කිරීමයි. එතකොට ආර්ය විනයෙහි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ මේ කුසල බලයෙන් ලැබිලා තියෙන පංචේන්ද්‍රයන් අවභාවිත කරන්නේ නැතිව එය ස්වභාවිත කරමින් සිත දියුණු කරන්නට, සිත සංවර කරන්නට, සිත පුහුණු කරන්නට, ප්‍රඥාව අවදි කරන්නට, ලෝකේ යථාර්ථය අවබෝධ කරන්නට ඒ පංචේන්ද්‍රයන් අපි උදව් කරගන්නේ කොහොමද? අන්න ඒ සඳහායි කුසල බලයෙන් අපිට මේ පංචේන්ද්‍රයන් ලැබිලා තියෙන්නේ. යම්කිසි කෙනෙක් මේ පංචේන්ද්‍රයන් පරිහරණය කරමින් ඒවෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බයන් ලබමින් ඒව නිසා ලෝභ ද්වේෂ මෝහ ඊර්ෂ්‍යා මාන ආදී කෙලෙස් ධර්ම පදවාගෙන මනස විනාශ කරගන්නවා නම් මනස කෙලසා ගන්නවා නම් ඒ තනත්තා ඒ පංචේන්ද්‍රයන් වැරදි විදිහට පරිහරණය කිරීමක් වෙනවා. එතකොට මේ ආර්ය විනයෙහි එහෙම නැත්නම් මේ තථාගත ධර්මයේහි ඉන්ද්‍රිය සංවරය හැටියට හඳුන්වන්නේ ඇස සංවර කරනවා කියලා ඇස පිළිබඳව කළ යුතු 아무තු වැඩක් නෙමෙයි. ඇසෙන් ඇත්තටම කරන්නේ රූප ගැනීම අර කැමරා කාචයකින් කරන වගේ රූප සටහන ඇතුළට අරන් දෙන්න විතරයි ඇසට පුළුවන්. කනට පුළුවන් මයික් එකකින් කරන්න වගේ ශබ්ද සටහන ඇතුළට අරන් දෙන්න විතරයි. ඒවා ඒවා හඳුනාගන්නේ සිතින්. එහෙමනම් අපි ඇසින් රූප දකිනවා කියලා කිව්වට ඇහැ උපකරණයක් වෙනවා. සැබවින්ම රූප දැකගන්නේ හඳුනාගන්නේ සිතින් චක්කු විඥානේ. කණෙන් ශබ්ද අහනවා කියලා අපි කිව්වට ඒ කණෙන් අරන් දෙන ශබ්ද සටහන අපි හඳුනාගන්නේ තේරුම් ගන්නේ සෝත විඥාණයෙන්. එහෙම නැත්නම් සිතින්. අන්න ඒ විදිහට චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන වශයෙන් ඇති වෙන සිත් වලින් තමයි බාහිර ලෝකය සැබවින්ම ස්පර්ශ කරන්නේ හඳුනාගන්නේ. එහෙමනම් ඇයි ඒක ඇස කන නාසය දිව කය සංවර කිරීමයි කියලා හඳුන්වන්නේ. එහෙම හඳුන්වන්නේ පෙන්නතුනේ ඒ චක්ක විඥානය පහළ වෙන්නේ ඇස මූලික කොටගෙන. ඇසෙන් රූප ගන්නෙ නැත්නම් චක්ක විඥානයක් පහළ වෙන්නේ නැහැ. කනෙන් ශබ්ද ඇහෙන්නේ නැත්නම් සෝත විඥානයක් පහළ වෙන්නේ නැහැ. එනිසා ඒ චක්ක විඥාන සෝත විඥාන ආදී වශයෙන් හඳුන්වන්නේ අපේ සිත උනාට ඒවා ජනිත වෙන්නේ ඇස කන නාසය ආදී බාහිර ඉන්ද්‍රියන් මුල් කොටගෙන නිසා අපි ඒ ඇති කරන මානසික සංවරය බාහිර ඉන්ද්‍රයන් මුල් කොටගෙන ඇති කරගන්නා වූ සංවරයක් හැටියට හඳුනා මේක පරිස්සමින් අපි තේරුම් ගන්නට ඕන ඇස සංවර කරනවා හෝ ඇස අසංවර වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ ඒ ඇසින් ගන්නා රූප ඡායාවන් නිසා මනසේ ඇතිවෙන සංවරය හෝ අසංවර භාවය කන සංවර කරනවා හෝ අසංවර කරනවා කියන එකෙන් අදහස් කරන්නේ කනින් ගන්නා ශබ්ද ඡායාවන් නිසා මනසේ ඇතිවෙන සංවර බව හෝ අසංවර බව දැන් අර පාරාසාරිය බ්‍රාහ්මණයා කියා දෙන්නේ කෙලින්ම දැස පියාගත්තාම අරමුණු ගන්නෙ නෑ කන් දෙක වහගත්තාම කනෙන් අරමුණු ගන්නෙ නැහැ. එතකොට අපේ මනස සංසුන් වෙනවා කියන විදිහේ ප්‍රකාශනය. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක නිර්වද්‍ය ප්‍රකාශනයක් නෙවෙයි. ඇයිද? ඒ ස්වභාවයෙන්ම සාංශාරිකව කරන ලද යම් යම් අකුසල් නිසා දැස පේන්නේ නැති දෙකන ඇහෙන්නේ නැති අය මේ ලෝකේ ඉන්නවා. නමුත් එහෙම වෙච්ච පමණින් ඒ අයගේ සිත සංවර වෙන්නේ නැහැ. කනින් හඬ අහන්නේ නැහැ, ඇසින් රූප දකින්නේ නැහැ. නමුත් එපමණකින් ඒ අයගේ මනස සංවර නැහැ. ඇයිද සංවර නැත්තේ? අනන්ත සසරෙහි ගත්තු රූප, ශබ්ද ආදිය පිළිබඳ සටහන් ඒ අයගේ සිතේ පවතිනෝ අවශේෂ ඉන්ද්‍රියන්ගෙන් ගන්නා වූ අරමුණු පවතිනෝ ඒ සියල්ලක් එක්කලා ඒ මනසේ නොසන්සුන් බව ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ මොහොතේ අපි ඇසින් රූප දකිනවද නැද්ද කියන කාරණය මත විතරක් මනස සංවර වෙන්නේ නැහැ. කලින් ගත්තු රූප සටහන් මත අපේ තෘෂ්ණා උපාදානයන් පවතින. මේ වෙලාවේ අපි කනෙන් ශබ්ද ඇහුවත් නැතත් කලින් ගත්තු ශබ්ද සටහන් මත උපාදානයන් පවතින. ඒ නිසා සිතට පුළුවන්කම තියෙනවා අතීත අරමුණු ගන්නටත් පුළුවන් වර්තමාන අරමුණු ගන්නටත් පුළුවන් අනාගත අරමුණු ගන්නටත් පුළුවන් ඇස කන නාසය දිව කය කියන පංචේන්ද්‍රයන්ට පුළුවන්කම තියෙන්නේ මේ මොහොතේ ක්‍රියාත්මක වෙන අරමුණු ගන්නට විතරයි ඒ කියන්නේ ඊයේ දවසේ අරමුණක් ගන්නට අද දවසේ ඇහැට පුළුවන් කමක් නැහැ. මොකද ඊයේ ඇති වෙච්ච අරමුණ ඒක ඇති වෙලා නිරුද්ධ වෙලා. මේ මොහොතේ ඇසට ගන්න පුළුවන් වෙන්නේ මේ මොහොතේ සජීවීව ක්‍රියාත්මක වෙන රූපයක් පමණයි. ඒක හඳුන්වනවා පච්චුප්පන්න. පච්චුප්පන්න කියලා කියන්නේ ප්‍රත්‍යයෝත්පන්න ප්‍රත්‍යයන්ගෙන් හටගන්න. එහෙම නැත්නම් වර්තමාන වර්තමාන කියලා කියන්නේ මේ මොහොතේ ක්‍රියාත්මක වෙන එතකොට වර්තමාන රූපය, පච්චුප්පන්න රූපය තමයි ඇසට අරමුණු මේ මොහොතේ පවතින ශබ්දය තමයි කනට අරමුණු වෙන්නේ. ඊයේ තිබිච්ච ශබ්දයක් අපට අදාහන්න බෑ. ඊයේ තිබිච්ච රූපයක් අපට අද දකින්න බෑ. එතකොට ඊයේ දවසේ විඳපු රසයක් අපට දැන් දිවෙන් රස විඳින්න බෑ මේ මොහොතේ දිවේ ස්පර්ශ වෙන රසයක් විතරයි දිවෙන් ගන්න පුළුවන්. ඒ වගේම නාසයට දැනෙන්නේ මේ මොහොතේ දැනෙන ආග්‍රහණයක් පමණයි. කයට දැනෙන්නේ මේ මොහොතේ දැනෙන පඨවි තේජෝ වායෝ කියන මේ ස්පර්ශයන් පමණයි. හැබැයි සිතට පුළුවන්කම තියනවා මේ මොහොතේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් ගන්න අරමුණු හඳුනා ගන්නටත් පුළුවන්. මේ මොහොතේ වගන්නේ නැත්නම් ඊයේ පෙරේද ගිය සතියේ ගිය මාසේ ගිය අවුරුද්දේ පහුගිය ආත්මවල කල්ප ගානකට ඉස්සෙල්ලා ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් කියන මේ ෂඩේන්ද්‍රය පංචේන්ද්‍රයන්ගෙන් ගත්තු අරමුණු තවමත් සිතට පුළුවන් අරමුණු කරන්න ඇයිද රූප උපාදානය නිසා එතකොට ඇසින් වර්ණ රූපේ කනෙන් ශබ්ද රූපේ ආදි වශයෙන් මේ පංචේන්ද්‍රයන්ගෙන්ම ගන්න රූප. ඒතර රූප උපාදානය නිසා ඇසට පුළුවන්කම තියෙනවා මේ වෙලාවේ ගන්නා රූප පමණක් නෙමේ කලින් රූපත් අරමුණු කරන්න. ඊළඟට ඉන්ද්‍රයන්ට පුළුවන්කම තියෙන්නේ මේ වෙලාවේ රූප විතරයි අරමුණු කරන්න අනාගතයේ ඇති වෙන රූප සිතින් ඉන්ද්‍රයන්ගෙන් පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු කරන්න බෑ. නමුත් සිතට පුළුවන්කම තියෙනවා අනාගතයේ පිළිබඳ යම් යම් අරමුණු උපකල්පනය කරන්න. එහෙමනම් සිතට පුළුවන් අතීත අරමුණු ගන්නටත් පුළුවන් වර්තමාන අරමුණු ගන්නටත් පුළුවන් අනාගත අරමුණු ගන්නටත් පුළුවන් සිතට. පංචේන්ද්‍රයන්ට පුළුවන්කම තියෙන්නේ වර්තමාන අරමුණු ගන්නට විතරයි. එහෙමනම් වර්තමානයේ යම් කිසි කෙනෙක් ඇස පියාගෙන හිටියයි කියලා කන වහගෙන හිටියයි කියලා දිවෙන් රස විඳින්නේ නැහැ කියලා නාසයෙන් ආග්‍රහණය ගත්තේ නැහැ කියලා කයෙන් ස්පර්ශ ගත්තේ නැහැ කියලා සිත සංවර කරන්න බෑ මොකද ඒවා මේ මොහොතේ ගන්නෙ නැත්තම් කලින් ගත්තුවා ගනිමින් මනස අසංවර උදාහරණයක් හැටියට කිව්වොත් අපි දැන් නිදාගත්තාම ඇහෙන් රූප ගන්නෙ නැහැ කනෙන් ශබ්ද ගන්නෙ නෑ නාසයෙන් ආග්‍රහණ ගන්නෙ නෑ දිවෙන් රසය ගන්නෙ නෑ කයෙන් ස්පර්ශ ගන්නෙ නෑ නමුත් අපේ මනස සංවර නෑ විවිධ ආකාරයෙන් අපේ මනස ව්‍යාකූල වෙමින් කලින්ගත්තු අරමුණු ඔස්සේ ක්‍රියාත්මක වෙනවා ඒ නිසා තමයි අපට සිහින පෙනෙන්නේ එතකොට සිහින පෙනෙනකොට ඊට කලින් මනසේ සටහන් වෙලා තිබිච්චා එදා දවසේ හරි කලින් දවසේ හරි ඊට කලින් සතියක මාසයක අවුරුද්දක සමහරට පෙර ආත්ම භාවයන් වල හරි අපේ මනසේ සටහන් වෙච්ච යම් යම් උපාදානයන් පාදක කොටගෙන සිත් පහළ වෙනවා. එතකොට නිදාගෙන ඉන්න වෙලාවේ අපි ඇසෙන් අරමුණු ගත්තේ නැති වුණාට අපට හීනෙන් බොහෝ දේවල් පෙනෙනවා. අපි ඒ වෙලාවේ කනෙන් ශබ්ද ඇහුවේ නැති වුණාට අපට බොහෝ දේවල් හීනෙන් ඇහෙනවා. අපි ඒ වෙලාවේ ආග්‍රහණ ගත්තේ නැති වුණාට අපි කලින් ගත්තු විවිධ ආග්‍රහණයන් පිළිබඳ සංඥා සිහින අපට මතුවෙනවා. ඒ වෙලාවේ රස විඳින්න නැති වුණාට අපිට කලින් විඳ රසයන් පිළිබඳ විවිධ සිහින පෙනෙනවා. ඒ මොහොතේ අපි ස්පර්ශයන් ලැබුවේ නැති වුණාට කල්ැතුව ගත්ත ස්පර්ශයන් පිළිබඳ සුඛ දුක්ඛ වේදනාවන් පවා අපි සිතින් විඳිනවා. ඇයි අතීත ආරම්මණයන් මනස විසින් අරමුණු කරන නිසා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇස සංවර කරනවායි කියලා ඇස පියාගත්තා කියලා ගැටලුව निराකරණය වෙන්නේ නැහැ. කන සංවර කරනවායි කියලා කන් දෙක වහගත්තයි කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මොකද මේක මේ පංචේන්ද්‍රයන් මත සිද්ධ වෙන ගැටලුවක් නෙවෙයි පංචේන්ද්‍රයන්ගෙන් කරන්නේ අරමුණ පැහැදිලිව ඇතුළට අරන් පමණයි සංවර හෝ අසංවර තීරණය වෙන්නේ මනෝභාවයන් මතයි. එනිසා ආර්ය විනේහි ඉන්ද්‍රිය සංවරය හැටියට පැහැදිලි කරන්නේ සිත සංවර කරන වැඩපිළිවෙල. එතකොට මේ සිත සංවර කිරීම සමත භාවනා විදර්ශනා භාවනා කියන දෙවිධයකින් කරන්නට පුළුවන් බව මේ ශාසන ප්‍රතිපදාව තුළ පැහැදිලි කරනවා. සමත කියලා කියන්නේ අර කෙලස් ධර්ම යටපත් කරලා සිත සංවර කරන විදර්ශනා කියලා කියන්නේ ඒ කෙලෙස් උපදින හේතු ප්‍රත්‍යයන් નિවරදිව දකිමින් කෙලෙස් ප්‍රහාණය කරමින් සිත සංවර කරනවා. සමතේදී කරන්නේ ඒ ක්ලේශයන් අවදි වෙන්නට බාහිරින් බලපාන බාහිර අරමුණ වෙනස් කරනවා. එහෙම නැත්නම් ඒ අරමුණට අවධානය යොමු නොකොට වෙනත් අරමුණකට අවධානය යොමු කරනවා. යහපත් අරමුණකට කුසලාරම්මණයකට කුසල්සිත උපදින අරමුණකට අවධානය යොමු කරනවා. එතකොට අපේ සිතේ මතුවෙච්ච අර ක්ලේශයන් උපදින්න විදිහක් නැහැ. මොකද ඒ අදාළ ප්‍රත්‍ය නැති නිසා. අදාළ ප්‍රත්‍ය නැති නිසා ඒ මනසේ මතුවෙන රාග ద్వේෂ ආදී යටපත් වෙනවා. අන්න ඒ විදිහට මනසේ පවතින ක්ලේශ මූලයන් ඇවිස්සෙන්නට නොදී යටපත් කිරීමේ ක්‍රමය තමයි සමත ක්‍රමයයි කියලා කියන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු බඳුනක වතුර තියෙනවා යට රොන් මඩ තියෙනවා. එතකොට මේ බඳුන කැළතුවොත් අර රොන් මඩ ටික ඇවිස්සෙනවා. ඇවිස්සලා වතුර බොර වෙනවා. එතකොට සමත ක්‍රමයයි කියලා කියන්නේ බඳුන කලත්තලා අර යට තියෙන රොන් මඩ අවුස්සන්නේ නැතිව සංසුන් කරලා තැන්පත් කරලා තිබ්බහම අර රොන් මඩ ටික යලිත් ඇතුලේ තැන්පත් වෙනවා. එතකොට වතුර ටික පැහැපත්. අන්න වගේ ක්‍රමයක් තමයි සමත භාවනාව තුළින් කරන්නේ අර ක්ලේශ මූලයන් ඇවිස්සෙන්නට යම් ප්‍රත්‍යක් බාහිරින් බලපානවද ඒ පිළිබඳව අරමුණ වෙනස් කරලා වෙනත් යහපත් අරමුණක සිත පිහිටුවා ගන්න. එතකොට ලෝභ ද්වේෂ මෝහ ආදී අර අකුසල මූලයන් කැළඹෙන්නේ නැතිව ඒවා එහෙමම තැන්පත් වෙනවා අර රොන් මඩ යටපත් වෙන්නාසේ. ඒකට තමයි සමත ක්‍රමය කියලා කියන්නේ. විදර්ශනා ක්‍රමය කියලා කියන්නේ අර රොන් මඩ ටික හොඳටම කලත්තලා සම්පූර්ණ බඳුන බඳුනින් ඒ ටික ඉවත් කරලා ඒක පෙරහංකඩයකින් පෙරලා එහෙම නැත්නම් වෙනත් උපාය මාර්ගයකින් ඒ මඩ ටික පෙරලා සම්පූර්ණයෙන් ඉවත් කරලා පිරිසිදු වතුර ටික වෙන් කරගන්නා වගේ ඒ කැළඹෙන මූල හේතු හඳුනාගෙන ඒවා අහෝසි කරන ක්‍රමයකයි විදර්ශනාවෙන් කරන්නේ සමතෙන් කරන්න එතකොට මූල හේතු එහෙමම තියෙනවා. ඒ කියන්නේ රොන් මඩ ටික එහෙමම තියෙනවා. අර කැළතෙන එක විතරක් නවත්තනවා. ඒ වගේ මනසේ ලෝභ ద్వේෂ මෝහ එහෙමම තියෙනවා. ඒක අවදි වෙන එක, මතුවෙන එක විතරක් වළක්වනවා. ක්ලේශයන්ගේ අවස්ථා තුනක් තියෙනවානේ. අනුශය, පරිඋත්ථාන, ව්‍යතික්‍රම. අනුශය කියලා කියන්නේ ඒවා නිදිගෙන පවතින අවස්ථාව. අර රොන් මඩ තැන්පත් වෙලා තියෙනවා වගේ තැන්පත් වෙලා තියෙනවා. පරිඋත්ථාන කියලා කියන්නේ අර රොන් මඩ ඇවිස්සෙන්න වගේ ඒවා ඇවිස්සিলা බඳුනේ වතුර ටික කිලුටු වෙන්න වගේ අපේ සිත කිලිටි වෙනවා. ඒ අවස්ථාව තමයි පරිඋත්ථාන කෙලස් අවදි වෙන අවස්ථාව. එතකොට මේ සමත භාවනාවෙන් කරන්නේ කෙලස් අවදි වෙන අවස්ථාව වළක්වනවා. රොන් මඩ අවුස්සන්නේ නැහැ. මනසේ තියෙන ලෝභ ද්වේෂ මෝහයන් අවුස්සන්නේ නැහැ. අවුස්සන්නේ නැතුව යටපත් කරලා තැන්පත් කරනවා. එතකොට සිත පැහැපත්. විදර්ශනාවෙන් කරන්නේ අර අඩියේ තියෙන රොන් මඩ ටික අවුස්සලා සුද්ධ කරලා පෙරලා ඉවත් කරන්න වගේ ලෝභ ద్వේෂ මෝහ මතුවෙන ආකාරය හඳුනාගෙන ඒ ලෝභ ద్వේෂ මෝහයන් මතුවෙන්නේ කවර හේතු ප්‍රත්‍යයෙන්ද කියලා තේරුම් අරගෙන ඒ ලෝභ ద్వේෂ මෝහයන්හි පවතින අනර්ථකාරී බව තේරුම් අරගෙන එය දුරු කරන්නට ක්‍රියාත්මක වෙනවා. එහෙමයි විදර්ශනා භාවනාව තුළින් කෙලස් ප්‍රහාණය කරන්නේ. එතකොට දැන් ඉන්ද්‍රිය සංවරය සඳහාත් බුදුදහමේ ඔය ක්‍රම දෙකම අපට තථාගතයන් වහන්සේ උගන්වනවා. සමත භාවනාවක් හැටියට ඉන්ද්‍රිය සංවරය පුහුණු කරනවා නම් ඒතනත්තා ඇසින් යම්කිසි රූපයක් දැකීම නිසා නම් අර මනසේ රාග ద్వේෂ මෝහ ආදී අවදි වෙන රාග කියලා කියන්නේ ඇලෙන ගතිය, ద్వේෂ කියන්නේ ගැටෙන ගතිය, මෝහ කියලා කියන්නේ මනස මුලා වෙන ගතිය. එතකොට ඒවා ඒ ක්ලේශ මූලයන් පාදක කොටගෙන තව 1500ක් පමණ විවිධ මනෝභාවයන් ජනිත වෙන්නට පුළුවන් කෙලස් ධර්ම ජනිත වෙන්නට පුළුවන්. ඒවැ මූලයන් ওই විදිහට ලෝභ දේශ මොහ වශයෙන් මූලයන් තුනක් ක්‍රියාත්මක වෙනවා. දැන් එතකොට යම් කිසි කෙනෙක් ඇසින් ගන්නා වූ රූපය නිසා සිතේ රාගය හට ගන්නවා නම් යම් ස්ත්‍රියක් දැකලා පුරුෂයෙක් දැකලා ප්‍රියමනාප යම්කිසි වෙනත් වස්තුවක් හෝ පුද්ගලයෙක් හෝ අවස්ථාවක් හෝ දැකලා යම් කෙනෙකුට රාගය මතුවෙනවා නම් සමත ක්‍රමයට ඒ රාගය යටපත් කරන්නට ඒ තනත්තා විසින් කළ යුත්තේ අර රාගය ඇවිස්සෙන්න රාගය මතුවෙන්න අදාළ අරමුණෙන් මනස ඉවත් කරලා එහෙම නැත්නම් ඇස ඉවත් කරලා වෙනත් යහපත් අරමුණකට නැත්නම් සිත යොමු කිරීම. අපිට ඒ දිහා නොබලා වෙනත් යහපත් අරමුණක් දිහා බුද්ධ රූපයක් දිහා අපි බලනවා. එහෙම නැත්නම් අපට අර සරාගී ස්ත්‍රී පුරුෂ රූපයේ වෙනුවට අපි මල සිරුරක් දිහා බලනවා. එහෙමත් නැත්නම් කුණු වෙච්ච මල කඳක් දිහා බලනවා. එහෙමත් නැත්නම් ඇටසැකිල්ලක් දිහා බලනවා. ඔය විදිහට අපිට පුළුවන්කම තියෙනවා යම් රූපයක් නිසා අපේ මනසේ රාගය ඇවිස්සෙනවා නම් ඒ රූපය දිහා නොබලා විතරාගී බව ඇති වෙන. එහෙම නැත්නම් රාගයේ යටපත් වෙන අසුභය මතුවෙන අරමුණක් කෙරෙහි අපේ නෙත යොමු කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අපිට ඒක මානසිකව කරන්නට පුළුවන්. අර ඇසින් යම්කිසි රූපයක් අපට පෙනෙනකොට ඒ රූපය පිළිබඳව රාගය උපදිද්දී අපට අසුබ රූපයක් ඒ වෙලාවේ ඇසින් බලන්නට නැත්නම් අපි කලින් දැකපු එබඳු අසුබ රූපයක්. ඒ කියන්නේ මල කඳක්, කුණුණු මල සිරුරක්, ඇට සැකිල්ලක්, ඒ වගේම ශරීරය සම්පූර්ණම තුවාල හැදිලා කුණු වෙලා ඒ විදිහට ඉන්න ශරීරයක්. එහෙම නැත්නම් මේ ශරීරයේ තියෙන දෙතිස් කුණප, කෙස්, ලොම්, නියදත්, සම්මස් ආදී ඒවා එකින් එක වෙන් කර කර ඒවා තියෙන નિસරු බව අපිට ඒ වෙලාවේ ඇසින් දකින්නට බැරි නම් අපි මනසින් අර කලින් ගත්තු අසුබ අරමුණු සිහිපත් කරනවා. සිහිපත් කරලා ඒ අනුව අර මනසේ මතුවෙන රාගය යටපත් කරගන්නට උත්සාහ. දැන් ඔය ඔය ක්‍රමය තමයි සමතේ හැටියට හඳුන්වන්නේ. එක්ක ඍජුවම අපි ඇහින්ම අර පෙනෙන රූපය වෙනුවට වෙනත් රූපයක් කෙරෙහි අවධානය යොමු කරනවා. ඇහෙන් අපට ඒ වෙලාවේ වෙනත් රූපයකට අවධානය යොමු කරන්න බැරි නම් අපි මනසින් හෝ බඳු අසුබ කරුණකට අපේ අවධානය යොමු කරනවා. අපි හිතමු අපට ඇසින් රූපයක් දැකලා ද්වේෂය උපදිනවා තරහව ඇති වෙනවා. ඒ තරහව ඇති වෙනකොට තරහ ඇති වෙන රූපය බලන්නේ නැතිව අපි හිත සතුටු වෙන විදිහේ රූපයක් බලන්නට අපේ ඇස යොමු කරනවා. එතකොට ඒ ඇහෙන් පෙනෙන රූපය නිසා අපට බිය උපදිනවා නම්, තැතිගැන්ම උපදිනවා නම්, වික්ෂිප්ත බව ඇති වෙනවා නම්, මනසේ ගැටුමක් ඇති වෙනවා නම් ඒ රූපය දිහා බලන්නේ නැතුව අපි වෙනත් පැහැපත් යහපත් රූපයක් කෙරෙහි අවධානය යොමු කරන බුද්ධ රූපයක් දිහා බලනවා. එහෙම නැත්නම් වෙනත් තමන්ට ධර්ම සංඥා උපදින බෝධියක්, චෛත්‍යයක් ආදී යම්කිසි කුසල් සිත් උපදවන රූපයක් දිහා බලනවා. එහෙම රූපයක් අපට කෙලින්ම netට අරමුණු කරගන්න විදිහක් නැතිනම් අපි ඒ වෙලාවට කලින් දැකපු ඒ බඳු යහපත් රූපයක් පිළිබඳව සිහිපත් කරනවා. බුදුරුවක් එහෙම නැත්නම් බෝධීන් වහන්සේ නමක්, චෛත්‍ය රාජානන් වහන්සේ නමක්, භික්ෂූන් වහන්සේ නමක් උන්වහන්සේලාටගෙන් දහම් අසන අවස්ථාවක්, දන් දෙන අවස්ථාවක් මේ වගේ අපේ සිතට කුසල් උපදවන විදිහේ අරමුණක් ඒ වෙලාවේ අපට ඇසින්ම බලා ගන්නට විදිහක් නැත්තම් අපි සිතින් හෝ ඒ බඳු අරමුණක් සිහිපත් කරගන්න. දැන් එතකොට අර මනසේ ඇතිවෙච්ච ගැටුම, ද්වේෂය, භීතිය, කෝපය යටපත් කරගන්නට අපට පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට ඇස නිසා රාග, ද්වේෂ, මෝහ උපදිනවනම් ඒ රූපය වෙනස් කරනවා. ඒක භෞතික වශයෙන් වෙනස් කිරීම හෝ එහෙම කරන්න බැරි නම් මානසිකව හරි ඒ අරමුණ අපි මාරු කරනවා. කනින් ශබ්ද අහනකොට යම් රාගයක්, ද්වේෂයක්, මෝහයක් උපදිනවනම් භෞතික වශයෙන්ම අපි ඒ ඇහෙන හඬ නවත්තලා වෙනත් සෞම්‍ය හඬක් ඇහෙන්න සලස්ව ගන්න. එව නැත්නම් අපි එතනින් ඉවත් වෙලා ගිහිල්ලා පහසු විදිහට යහපත් හඬක් ඇහෙන, දහම් කරුණක් ඇහෙන, ප්‍රියශීලී යමක් ඇහෙන තත්වයට භෞතික වශයෙන් පරිසරය හසුරුවා ගන්න. එහෙම කරන්න බැරි නම් අපි ඒ වෙලාවට මනසින් හෝ වෙනත් දෙයක් මෙනෙහි කරන්නට උත්සාහ කරනවා අර ඇහෙන දෙයට අවධානය යොමු කරන්නේ නැතිව. ඒ වගේම යම්කිසි ආග්‍රහණයක් නිසා අපට ඇලීම්, ගැටීම්, මුලාවීම් ඇති වෙනවා අපි ඒ වෙලාවේ පාරිසරික සාධකයේ වෙනස් කරන්න පුළුවන් නම් එහෙම කරනවා. එහෙම කරන්න බැරි නම් අපි මනසින් එය අරමුණු කරන්නේ නැතිව වෙනත් යහපත් වූ අරමුණක් අරමුණු කරනවා. ඒ වගේම දිවට රස දැනෙනකොට භෞතික වශයෙන් එය වෙනස් කරන කරලා හෝ මනසින් වෙනස් කරලා හෝ ඒ ඇති වෙන ලෝභ ද්වේෂ මෝහයන් අපි දුරු කරනවා. කයට යම්කිසි ස්පර්ශයක් දැන්නකොට රාගය උපදිනවා නම්, ද්වේෂය උපදිනවා නම්, මෝහය උපදිනවා නම්, ඒ බඳු තැනදී කයට දැනෙන ස්පර්ශය භෞතික වශයෙන් වෙනස් කරන්න පුළුවන් නම් එහෙම වෙනස් කරනවා. එහෙම වෙනස් කරන්න බැරි නම් අපි මානසිකව හෝ එය අරමුණු නොකොට වෙනත් අරමුණක් සිහි දැන් ඇසින් කනින් නාසයෙන් දිවෙන් ගන්න අරමුණු වලට වඩා ප්‍රබලයි කයට දැනෙන අරමුණ මොකද ඒක රළු විදිහටම අපට දැනෙන නිසා සුඛ වශයෙන් දුක්ඛ වශයෙන් ඒක ප්‍රබලවම දැනෙනවා එහෙම දැනෙනකොට අපට හුඟක් වෙලාවට අපි ඒ දැනෙන අරමුණ භෞතික වශයෙන් වෙනස් කරගන්නටයි උත්සාහ කරන්නේ එහෙම කරගන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. එහෙම වෙනස් කරගන්න බැරි නම් අපි මොකද්ද කරන්නේ? අපි එතනදී පුළුවන් තරම් උත්සාහ කරනවා එය මෙනෙහි කරන්නේ නැතිව වෙනත් තරමුණක් මෙනෙහි කරන. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අපි හිතමු ගින්නෙන් පිලිස්සලා පිලිස්සුම් තුවාලයක් හැදුනහම ඒක අධික විදිහට දැවිලි සහගතයි. එතකොට එහෙම දාහය ඇති වෙනකොට වෛද්‍යවරු පවා සමහර විට ඒකට කොච්චර ප්‍රතිකාර කරත් ඒ දාහය යටපත් කරන්න අමාරු අවස්ථාවල එයට උපායශීලීව මනස වෙනත් පැත්තකට යොමු කරන්නට උපක්‍රම යොදනවා. සීතල පරිසරයක් ඇති කරලා ඒ වගේම බලන්නට දෙනවා අයිස් කඳු සිසිල් ප්‍රදේශ ඒ සිසිල් ප්‍රදේශවල තියෙන දර්ශන ඇසින් පෙනෙන්නට සලස්සලා ගතටත් යම් සිසලසක් දැනෙන්නට අවස්ථාව සලස්වනවා. එතකොට ගතිනුත් අර සිසිල් බව ගන්නවා සිතිනුත් ඒ සිසිල් බව ගන්නවා. එතකොට අර දාහය අරමුණු කරන්නේ නැහැ. අන්න ඒ විදිහට මේ සමත ක්‍රමය තුල විවිධ විදිහෙන් අපට අරමුණ වෙනස් කිරීමයි සිද්ධ කරන්නේ. ඉතින් අරමුණ වෙනස් කිරීම කියන එකත් අපි ක්‍රම තුනකට සිද්ධ කරනවා. එකක් තමයි ඒ අරමුණ තියෙන තැනින් අපි ඉවත් වෙනවා. ඒ එක ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි අපි ඉන්න තැනින් අරමුණ ඉවත් කරනවා. තුන්වෙනි ක්‍රමය තමයි අරමුණ අයින් කරන්නත් බෑ අපට අයින් වෙන්නත් බෑ අපි ඒ අරමුණ ගැන හිතන්නේ නැතුව වෙනත් අරමුණක් සිතින් අරමුණු කරන්න උත්සාහ ඒ කියන්නේ පින්නතුනේ දැන් අර ඇසට පේන සරාගී අරමුණ කනට ඇහෙන ගැටුම්කාරී හඬ කයට ස්පර්ශ වෙන කටුක වේදනාව අපට බැහැර කරන්න පුළුවන් නම් ඒක බැහැර කළාම අපේ හිත සංසුන් වෙනවා රාග සහගත හෝ ද්වේෂ සහගත අරමුණ අපේ ඉන්ද්‍රයන්ට ගෝචර වීමෙන් ඉවත් කරන්න පුළුවන් නම් ඒත් එක්තරා සමත ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය තමයි ඒත් ඒ අරමුණ ඉවත් කරන්න බැරි නම් අපි එතනින් ඉවත් වෙනවා. දැන් අසුචි ගොඩක් තියෙනවා. ඒක ගඳ ගහනවා. අපිට මනසේ නොසතුට වර්ධනය වෙනවා. එතකොට අපි උදැල්ලක් අරගෙන, සවලක් අරගෙන නැත්තම් වෙනත් උපාය මාර්ගයකින් ඒ අසුචි ගොඩ ඉවත් කරලා ඉවත් කළාම දැන් ඒක නිසා නැවත නැවත හිතේ නොසතුට නොමනාපය ද්වේෂය ඇති වෙච්ච එක නවතිනවා. දැන් එතකොට අර ද්වේෂය නැමැති පටිඝය නැමැති ක්ලේශය අවදි වෙන්නේ නැහැ අර අරමුණ බැහැර කළාම. ඒ එක සමත ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය තමයි ඒක අයින් කරන්න බැන්න මම එතනින් පැත්තකට යනවා. හඬ නවත්තන්න බෑ. හඬ තියෙන තැනින් මම ඉවත් වෙනවා. ඒ රූපය අයින් කරන්න බෑ. එතනින් මම ඉවත් වෙනවා. ස්පර්ශය වෙනස් කරන්න බෑ. එතනින් මම ඉවත් වෙනවා. අන්න ඒ විදිහට අරමුණ තියෙන තැනින් තමන් ඉවත් ඒ දෙවන සමත ක්‍රමය. හැබැයි ওই සමත ක්‍රම දෙකම භාවනාවක් හැටියට හැඳින්වෙන්නේ නැහැ. නමුත් ඒවත් සමත ක්‍රම. භාවනාවක් හැටියට හැඳින්වෙන්නේ තුන්වෙනි සමත ක්‍රමයයි. ඒ මොකද්ද? අරමුණක් තියනවා. තමන්ගේ පංචස්කන්ධයත් එතනම තියනවා. ඒ තිබියදීම අපි සිතින් එය අරමුණු කරන්නේ නැතිව වෙනත් අරමුණක් මෙනෙහි කරනවා. ඇසට පෙනෙනවා සරාගී අරමුණ. Tamanට එතනින් අයින් වෙන්නත් බෑ. ඒත් ඒ ඉන්න පුද්ගලයා හෝ ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ ඒ සිදුවීම හෝ අපිට බැහැර කරන්නත් බෑ. අපි ඒ වෙලාවට මනසින් මේ පංචස්කන්ධයේ අසුභය සිහි කරන්නට පුළුවන් වෙනත් අරමුණක් මනසින් මතු කරගන්න. මනසින් එහෙම එකක් ගැන අවධානය යොමු කරන්න. එතකොට කනට ඇහෙනවා අප්‍රිය අමනාප ශබ්දය. ඒකෙන් අයින් වෙන්නටත් බෑ. ඒක ඉවත් කරන්නත් බෑ. එතකොට ප්‍රියශීලී යම් කිසි කරුණක් අපි මනසින් අරමුණු කරන්නට උත්සාහ. අන්න ඒ විදිහට සමත භාවනා හැටියට හැඳින්වෙන්නේ නැහැ අර මුල් ක්‍රම දෙක. ඒ කියන්නේ භෞතික වශයෙන් ද්‍රව්‍ය ඉවත් කිරීම හෝ ඒ භෞතික පරිසරයෙන් Taman ඉවත් හෝ ඒ දෙකම සමත ක්‍රම වුණාට ඒවා සමත භාවනා හැටියට හැඳින්වෙන්නේ සමත භාවනා හැටියට හැඳින්වෙන්නේ මනස පුහුණු කරන වැඩපිළිවෙලක්. ඒතර සමත භාවනා හැටියට තුන්වෙනි ක්‍රමයයි හැඳින්වෙන්නේ. ඒ කියන්නේ අරමුණක් තියෙනවා, Tamanුත් ඉන්නවා. හැබැයි ඒ ගැන අරමුණු කරන්නේ නැතිව යහපත් වූ කුසලාරම්මණයකට අවධානය යොමු කරලා ඒ කුසලාරම්මණයෙහි සිත බොහෝ වෙලා පවත්වා ගන්නට පුළුවන් නම් අර අකුසලයේ මතුවෙන්නේ නැතිව ඒ වැඩපිළිවෙල තමයි සමත භාවනා කියලා හඳුන්වන්නේ. දැන් අපිට ඉන්ද්‍රිය සංවර කරගන්නට ඔය සමත ක්‍රම තුනෙන් යම් ක්‍රමයක් පරිහරණය කරන්න පුළුවන්. ඉතින් අර මුල් ක්‍රම දෙක එච්චර ප්‍රශස්ත ක්‍රම නෙමෙයි. ඒවා ඉතින් පලා යන ක්‍රම. ඒ කියන්නේ ඒ අරමුණ එතනින් ඉවත් කිරීම හෝ Taman එතනින් ඉවත් වීම කියන එක ඒක අපේ මානසික දියුණුවක් නෙමෙයි. බැරිම තැනක් වුණොත් තමයි අපි එසේ කළ යුත්තේ. ඒ කියන්නේ අවස්ථාවෙන් මගහැර යාම. අරමුණෙන් ඉවත් වීම. ඉතින් අපිට හිත හදාගන්නම බැරි නම් එහෙම තමයි කරන්න වෙන්නේ. අපි භාවනාවක් හැටියට ප්‍රගුණ කරනකොට මනස සංවර කරනකොට සිත පුහුණු කරනකොට අපි උත්සාහ කළ යුත්තේ සමත ක්‍රමයේ හැටියට ඒ අරමුණු තිබියදීම අපි එතන ඉඳියදීම අර ආරම්මණය සිතින් ගන්නෙ නැතිව යහපත් වූ අරමුණක් සිතින් ගන්නට අපේ සිත පුරුදු පුහුණු කළ යුතු වෙනවා. ඒක තමයි සමත භාවනාව හැටියට බුදුදහමේ පෙන්වා දෙන්නේ. ඊළඟට දෙවැනි ක්‍රමය තමයි විදර්ශනා ක්‍රමය. ඒ විදර්ශනා ක්‍රමය බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවල දේශනා කරනවා එය පුහුණු කළ යුතු ආකාරය ඒ පුහුණු කරන්න නම් මේ ඇතුළත සිද්ධ වෙන ක්‍රියාවලිය අපි හරියට තේරුම් ගන්නට ඕන. දැන් කොහොමද හේතුඵල වශයෙන් මේ ඉන්ද්‍රිය අරමුණු ග්‍රහණය කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන එක හරියට තේරුම් ගන්නට ඕන. මොකද අපි විදර්ශනාවෙන් කරන්නේ යථා භූත ඥාන දර්ශනය. පවතින දේ පවතින ආකාරයෙන් අවබෝධ කර ගැනීම. දැන් අපට කෙලෙස් උපදින්නේ ඒවා පිළිබඳ වැරදි වැටහීම නිසා, මෝහය නිසා. මෝහය කියලා කියන්නේ අවිද්‍යාව මුල් කොටගෙන ඇතිවෙන මනසේ අඳුර. එතකොට මේ මානසික අඳුර මත උනහම අරමුණු වල යථා ස්වභාවය ප්‍රකට වෙන්නේ නැහැ. අරමුණෙහි යථා ස්වභාවය කියන්නේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව. ඒතර ඒවා ප්‍රකට වෙන්නේ නැතිකොට අනිත් අනිත්‍ය වූ සංස්කාර ධර්මයන් අපට නිට්ටයයි වගේ බොහෝ කල් පවතිනවා වගේ පෙනෙනවා දැනෙනවා. දුක් වූ සංස්කාර ධර්මයන් අතිශය සුවදායකයි ප්‍රණීතයි ආස්වාදනීයයි වගේ දැනෙනවා. අනාත්ම වූ සංස්කාර ධර්මයන් ආත්මීය වශයෙන් අපට විඳින්න පුළුවන් අපට ඕන හැටියට හසුරවන්න පුළුවන් අපට අවශ්‍ය විදිහට පරිපාලනය කරන්න පුළුවන් වගේ අපට දැනෙනවා. අසුභ වූ සංස්කාර ධර්මයන් සුභ වශයෙන් ඒවා වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ යුතුයි වගේ අපට හැඟෙනවා. ඇයි ඒ? අර අවිද්‍යාව නිසා, මුලාව නිසා. ඒතර මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව හරියට වැටහුනොත් තමයි අපිට ඒවා පිළිබඳව තියෙන ඇලීම් ගැටීම් දුරු කරන්නට පුළුවන් අන්න ඒ නිසා විදර්ශනා භාවනාවේදී අපි උත්සාහ කරනවා. එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවර කිරීම විදර්ශනා මූලිකව ඇති කරන්නට ඕන නම් අපි උත්සාහ කරන්නට ඕන මේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. මදුපිණ්ඩික සූත්‍රයේදී දක්වනවා චක්කොංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඇසත් රූපයත් නිසා ඒ රූපය හඳුනා ගන්නා සිත පහළ වෙනවා. ඒකට කියන්නේ චක්කු විඥාන කියලා. එතකොට තින්නම් සංගති පස්සෝ ඇසත් රූපයත් චක්කු විඥානයත් එකට එකතු වෙනකොට එතන ස්පර්ශයක් හටගන්නවා කුමන ස්පර්ශයක්ද අර සිතින් රූපය ස්පර්ශ කරනවා මේ කයෙන් ස්පර්ශ කරන විදිහේ පොට්ටබ්බයක් නෙමෙයි එතන ඇති වෙන්නේ මානසික ගුණයක් පස්ස නැමැති චෛතසිකය ඒ පස්ස නැමැති චෛතසිකයෙන් කරන්නේ අරමුණු අරමුණ හඳුනා ගන්න එහෙම නැත්නම් අරමුණ ස්පර්ශ කරන එතකොට සිතින් අරමුණ හඳුනා ගන්නවා. ඒ පස්සචෛසිකෙන් අරමුණ ස්පර්ශ කරනවා. ඊළඟට එහි දක්වනවා මදුපින්නික සූත්‍රයේදී පස්සපච්චා වේදනා. ස්පර්ශය ඇති වෙනකොටම අරමුණු රසය සිතට දැනෙනවා. ඒක තමයි වේදනා කියන්නේ. සුඛ වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ උපේක්ඛා වශයෙන් හෝ අරමුණු රසය මනසින් හඳුනා ගන්න. ඊළඟට යං වේදේති තං සංජානාති යමක් විඳිනවද ඒ කියන්නේ යම් අරමුණක රසයක් දැනගන්නවද ඒ අරමුණු රසය දැන ගැනීම හෙවත් වේදනාව අනුව අපි ඒ අරමුණ පිළිබඳව යම්කිසි සංජානනයක් හඳුනා ගැනීමක් කරනවා ඒ කියන්නේ මේ අරමුණ හොඳයි මේක ප්‍රියමනාපයි මේක හොඳ නැහැ මේක අනර්ථකාරී ඔය විදිහට අපි හඳුනාගන්නේ අපට ඒ අරමුණ පිළිබඳව දැනෙන රසය අනුව වේදනාව. දැන් හුඟක් වෙලාවට කොච්චර අපට අර්ථය පිණිස පවතින දේවල් තිබුණා වුණත් ඒවා අපට හැඟෙන්නේ අප්‍රියමනාප දේවල් හැටියට. ඒ වගේම අපට කොච්චර අනර්ථය පිණිස පවතින දේවල් වුණත් අපට ඒවා ප්‍රියශීලී විදිහට දැනෙන. ඇයි අර වේදනාවෙන් අපි ඒවා විඳලා තියෙන විදිහත් එක්ක අම්මා තාත්තා Tamanට අර්ථය පිණිස ක්‍රියා කරනවා. හැබැයි මේ අම්මා තාත්තා කියන දේවල් කරන දේවල් අපි හඳුනාගෙන තියෙන්නේ කටුක විදිහට නම් අපි එකෙන් අත්විඳලා තියෙන්නේ දෝමනස්ස වේදනාවක් නම් එතකොට අපිට මව පියා කියන අරමුණ එච්චර ප්‍රියශීලීව නෙමෙයි අප විසින් හඳුනා ගන්න. ගුරුවරයා අපේ යහපත පිණිස කටයුතු කළාට ඒ ගුරුවරයාගේ මඟ පෙන්වීම මත නිරන්තරයෙන් අපට දුම්නසනම් උපදිලා තියෙන්නේ අපට ඒ ගුරුවරයා අපේ මනසින් හඳුනාගන්නේ අප්‍රිය අමනාප අරමුණක් හැටියට. එයි යම් වේදේති තං සංජානාති යමක් විඳිනවද යම් ආකාරයකින්ද විඳින්නේ ඒ විදිහට තමයි හඳුනාගන්නේ. එතකොට Tamanට කොච්චර අනර්ථය කරන කෙනෙක් වුණත් Taman මේ පුද්ගලයාගේ රූපයට ඇලෙනවා නම් හැඩයට, ස්වභාවයට, කතා විලාසයට, ගමනට ඇලෙනවා නම් ඒතනත්තා Tamanට කොච්චර අනර්ථය කළා වුණත් අපට ඒතනත්තා ප්‍රියශීලී කෙනෙක් හැටියට තමයි හැඟෙන්නේ, දැනෙන්නේ, හඳුනාගන්නේ. එතකොට අපි ඒතනත්තා ලං කරගන්න උත්සාහ කරනවා. ඒතර බාහිර ද්‍රව්‍යත් එහෙමයි අපට කොච්චර අනතුරු ඇති කළා. ආහාර පාන ගත්තොත් ඒයින් අපේ ශරීරය ඉක්මනින් අහෝසි කරන්න, මරණය පමුණුවන්න, රෝග බහුල කරන්න හේතු උනත් අපිට ඒකෙන් වේදනාව හැටියට දැනෙන්නේ සුඛ සෝමනස්ස වේදනාවක් නම් අපිට ආහාරයේ ප්‍රියමනාප දෙයක් හැටියටයි දැනෙන්නේ. අන්න ඒ විදිහට යං වේදේති තං සංජානාති අර විඳින විදිහත් එක්කලා අපි හඳුනා ගන්න. යං සංජානාති තං විතක්කේති දැන් අර හඳුනාගත්තු ක්‍රමය අනුව තමයි අපි ඒව ගැන කල්පනා කරන්නේ. ඒකෙන් අර්ථයක් අනර්ථයක් වෙනවද කියන කාරණයට වඩා අපේ ගතට සිතට ඒකෙන් දැනුණු සුඛ දුක්ඛ වේදනාවන් අනුව තමයි අපිට දේවල් ප්‍රියශීලී වෙන්නේ හෝ අප්‍රියමනාප වෙන්නේ. ඊට පස්සේ අර ප්‍රියාප්‍රිය බව මත, රුචි අරුචිකම් මත තමයි අපි ඒව ගැන කල්පනා කරන්නේ. විතක්කේ යම් විතක්කේති තං පපංචේති ඒ විතර්ක කරන්න පටන් ගත්තට පස්සේ අර රුචි අරුචි ස්වභාවයෙන් එහෙම නැත්නම් ප්‍රියා ප්‍රිය භවින් යුක්තව කැමැති අකමැති භවින් යුක්තව අපි එතනින් එහාට ප්‍රපංච ගොඩනගනවා තණ්හා මාන දිට්ඨි වශයෙන් තණ්හා කියන්නේ නැවත නැවත ඒවා ලබන්නට කැමැති වෙනවා විඳින්නට කැමැති වෙනවා මාන කියලා කියන්නේ මනිනවා උස් පහත් කොට මනිනවා ඊළඟට දිට්ඨි කියලා කියන්නේ මම විඳිනවා මේ පුද්ගලයෙක් විඳිනවා සත්වයෙක් විඳිනවා කියන විදිහේ හැඟීමක් ඇතිව එය විඳින්නට එහි උස් පහත් ස්වરૂපයන් වෙන වෙනම සංසන්දනය කරන්නට සංසන්දනය කර කර වඩා ප්‍රිය දේ ලං කරගන්නට මෙන්න මේ විදිහෙන් ඒ සම්බන්ධ විතර්කයන් ගොඩ නැගෙනවා ඊට පස්සේ උපාදානයත් එක්කලා ඒව නැවත නැවත ජනිත වෙන්නට පටන් ගන්නවා දැන් ඔන්නඔහම තමයි මේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ දැන් අපි අර මුලින් සඳහන් කළ මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේට ආනන්ද හාමුදුරුව ආරාධනා කරනවා ස්වාමීනි ඒ ආර්ය විනයෙහි ඉන්ද්‍රිය භාවනාව පැහැදිලි කරලා දෙන්න. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ආර්ය විනයෙහි ඉන්ද්‍රිය භාවනාව පුහුණු කරන්නේ කොහොමද විදර්ශනාවක් හැටියට ඒක පුහුණු කරන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙකුට ඇසින් රූපයක් දැකලා කනින් ශබ්දයක් අහලා නාසයෙන් ආග්‍රහණයක් ලබලා දිවෙන් රස විඳලා කයෙන් ස්පර්ශ ලබලා මේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්නා වූ කවර හෝ ආරම්මණයක් නිසා ප්‍රිය බවක් උපදිනවනම් අප්‍රිය බවක් උපදිනවනම් එහෙම නැත්නම් ප්‍රිය අප්‍රිය මුසු වෙච්ච හැඟීමක් උපදිනවනම් ඒ තනත්තා ප්‍රත්‍යවේක්ෂා කරලා බැලිය යුතුයි මගේ මනසේ මේ අරමුණ නිසා ප්‍රිය බවක් උපන්නා මගේ මනසේ අප්‍රිය බවක් උපන්නා මගේ මනසේ ප්‍රිය අප්‍රිය මිශ්‍ර වූ හැඟීමක් ඇති වුණා ඒ කියන්නේ යම් යම් කරුණු ගැන ප්‍රිය වෙනවා යම් යම් කරුණු ගැන අප්‍රිය වෙනවා ඒ විදිහට මිශ්‍ර මනෝභාවයක් දැන් ඒ ඇතිවෙච්ච රුචි අරුචිකම ඒ ඇලීම ගැටීම පිළිබඳව මෙසේ නුවණින් දැනගෙන ඊට පස්සේ තනත්තා ක්‍රම තුනකට ඒ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා බලමු. මොකද්ද ක්‍රම තුන? සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන් මේ මට ඇතිවෙච්ච ඇලීම මේ ඇතිවෙච්ච ගැටීම එහෙම නැත්නම් මේ ඇලීම් ගැටීම් වලින් මිශ්‍ර වූ හැඟීම සංකතං මේක හේතු ප්‍රත්‍යයන්ගෙනුයි හටගත්තේ මේක මේ නিত্য වූ ධර්මයක් නෙමෙයි කලින් ඉඳලා තිබිච්ච එකක් නෙමෙයි දැන් මේ අරමුණ දිහා බලනකොට ඒ අරමුණට මම ප්‍රතිචාර දක්වපු ආකාරයත් එක්කලා මේක හටගත්තා. එහෙමනම් සංකතයි. ඕලාරිකං ඒක බොහොම රළුයි. රළුයි කියලා කියන්නේ මේ මනෝභාවයෙන් අපේ සිත ආවරණය කරනවා. අපේ සිත කිලිටි කරනවා. අපේ සිතට ලොකු බලපෑමක් ඇති කරනවා. ඒකේ තියෙන සෞම්‍ය ගුණයක් නෙමෙයි රළු ස්වභාවයක් පවතින. අවශේෂ මානසික තත්ත්වයන් යට කොටගෙන අභිබවා ක්‍රියාත්මක වීමේ රළු ගතියක් එහි පවතී. ඒන් සිත ආක්‍රමණය කරනවා. ඕලාරිකයි. අද පටිච්ච සමුප්පන්න. ඒක හේතු ප්‍රත්‍යයන්ගෙන් ක්‍රියාත්මක වෙන ස්වરૂපයක්. සංකත කියලා කිව්වේ හේතු ප්‍රත්‍යයන්ගේ කටගත්තු ධර්මයක්. ඕලාරිකයි කියලා කිව්වේ එහි යන ධර්මයක්. අර පටිච්ච සමුප්පන්නම් කියලා කිව්වේ මේක මේ මේ හේතු ප්‍රත්‍යයන්ගෙනුයි හටගත්තේ කියලා හරියට තේරුම් ගත්තාම තමයි අපිට ඒකට අදාළ වෙච්ච හේතු ප්‍රත්‍ය තේරුම් ගන්න පුළුවන්. දැන් අපේ මනසේ යම්කිසි නොසතුටක්, නොමනාපයක්, රාගයක් ඇති වුණොත් ඒ ඇලීම හෝ ගැටීම කවර හේතුවක් නිසාද ඇති වුනේ කියලා විමසුවාම ගොඩක් වෙලාවට අපි අයෝනිසෝ මානසිකාරයෙන් තමයි ඒ ගැන කල්පනා කරන්නේ. අයෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ සති සම්පජඤ්ඤයෙන් තොරව. එතකොට අපට හැබැයි මූලය නෙමෙයි පෙනෙන්නේ බාහිර ප්‍රත්‍ය පෙනෙන්නේ. අපේ හිතට නොසතුටක් ඇති වුණා නම් ඇයිද නොසතුට ඇති වුනේ කියලා හිතනකොට අර දැකපු රූපේ නිසයි එහෙම වුනේ මේ අහපු ශබ්ද නිසයි අසවලා නිසයි මේක වුනේ අසවලාගේ වැරදි වැඩේ නිසයි මට මේ තරහ ආවේ එතකොට බාහිර ලෝකය තමයි ඒකට ප්‍රධාන හේතුව හැටියට අපට පෙනෙන්නේ ඇයි අපි සිහි තොරව විමසා බලන නිසා. සිහියෙන් සහ නුවණින් බලනවා නම් අපට පෙනෙනවා බාහිර කාරණේ බාහිර ප්‍රත්‍යක් වුණා පමණයි හැබැයි හේතුව උනේ අපි ඒ පිළිබඳව සිතූ ආකාරය. අර මුලින් සඳහන් කරපු ආකාරයට යමක් විඳිනවා ඒ විඳින ආකාරයෙන් හඳුනා ගන්නවා ඒ හඳුනාගත්තු ආකාරයෙන් රුචි අරුචිකම් ගොඩනගෙනවා එතකොට අපි විඳින හඳුනා ගන්න රුචි අරුචිකම් ගොඩනගා ගන්න ස්වરૂපය අනුව තමයි අපේ මනසේ ඇලීම් ගැටීම් ගොඩනැගෙන්නේ. බාහිර කාරණේ මත නෙමෙයි. අනිත් කෙනා හරි දෙයක් කළත් වැරදි දෙයක් කළත් අපට ඕනනම් ඒ පිළිබඳව උපේක්ෂා සහගත වෙන්නට පුළුවන්. අපට ඒ පිළිබඳව ගැටුමක් ඇති වෙන්නේ කුමක් නිසාද? අපි ඒ පිළිබඳව රුචි අරුචිකම් වලට වහල් වෙලා හිතන නිසා. දැන් අපිට තරහ ගිහින් ඉන්නකොට කෙනෙක්ගෙන් ඇහුවොත් ඇයිද තරහගෙන ඉන්නේ කියලා ඒ තනත්තා බොහෝ විට කියන්නේ අනිත් කෙනාගේ වැරද්ද. වැර අනුන්ගේ වැරද්ද නිසායි අපට තරහ එන්නේ කියලා. එහෙම නෙමෙයි පිනතුනේ අනිත් කෙනා හොඳ දෙයක් කළත් සමහරට අපට තරහ එනවා. ඇයි ඒ? කොච්චර හොඳ දෙයක් වුණත් ඒක මගේ අදහසට ප්‍රතිවිරුද්ධ නම් මගේ මං කැමති විදිහට නෙමෙයි නම් ඒක සිද්ධ වුනේ. කරපු දේ හොඳක් වෙන්න පුළුවන්, අර්ථවත් වෙන්න පුළුවන්, පිංකමක් වෙන්න පුළුවන්. හැබැයි මම කැමති විදිහට නොවේ නම් මට ඒකට අප්‍රිය බවක්, අමනාප බවක් ඇති එහෙමනම් අපි ලෝකයන් ඇහෙන, පෙනෙන, දැනෙන පුද්ගල ක්‍රියාකාරකම් සිදුවීම් පිළිබඳව ගැටුම් ගැටුමක් ඇති කරගන්නට ප්‍රධාන හේතුව වෙන්නේ ඒ අය කරන දේ නෙමේ අපේ රුචි අරුචිකම් වලට වහල් වීම. ඒක ලෝකේ ප්‍රශ්නයක් නෙමේ ඒක තමන්ගේ චිත්තසංතානය තුළින් තමන්ගේ මනෝභාවයන් තමන්ගේ සංකල්පනා මතයි ඒක ගොඩනැගෙන. එහෙමනම් ඒ රුචි අරුචිකම ගොඩනැගෙන්නට බලපෑවේ කොමක්ද? කොහොම හිතනකොටද ඒ රුචි අරුචිකම මතුවෙන්නේ? අන්න එහෙම ගැඹුරට ගැඹුරට විමසා බලනකොට තමයි මේක මානසික පටලැවිල්ලක් පමණයි කියලා වැටහෙන්නේ. රාගය, ඇලීම, තෘෂ්ණාව ඇති වුණත් එහෙම තමයි. රාගයක් ඇති වෙනකොට තෘෂ්ණාවක් ඇති වෙනකොට අපට හිතෙන්නේ ඒ දැකපු ස්ත්‍රිය, ඒ පුරුෂයා, ඒ ද්‍රව්‍ය, ඒ ආහාරය ඒකේ තියෙන විශේෂත්වය නිසා තමයි දැන් මට ඒකට කැමැත්තක් ඇති වෙන්නේ. ඒකේ තියෙන විශේෂත්වයක් නිසා නෙවෙයි පින්නතුනි අපි ඒ ගැන හිතන විදිහ අපේ රුචි අරුචිකම් වලට වහල් වෙලා නිසා. එහෙම නැත්නම් එකම ආහාරය අපට ප්‍රිය වෙනවා නම් අනිත් හැමෝටමත් ඒක ප්‍රිය වෙන්න ඕනනේ. ඒක ආහාරයේ විශේෂත්වයක් නේ. නමුත් එකම ආහාරය කෙනෙකුට ප්‍රියයි තව කෙනෙකුට ඒක අප්‍රියයි. එකම පුද්ගලයා කෙනෙකුට ප්‍රියයි තව කෙනෙකුට අප්‍රියයි. කුමක් නිසාද? ඒක අරමුණේ විශේෂත්වයක් නෙමේ අරමුණට අපි ප්‍රතිචාර දක්වන ආකාරය වෙනසයි. එතකොට මේ ප්‍රතිචාරය ගොඩනගෙන්නේ පටිච්ච සමුප්පන්නව හේතුඵල වශයෙන් මූල හේතු ඇතුළතින් මතුවෙනවා. ඒකට අදාළ ප්‍රත්‍ය බාහිරින් මතුවෙනවා. ඕවාෙහි ක්‍රියාකාරීත්වයත් එක්ක තමයි මේ මනෝභාවයන් ගොඩනගන්නේ. අන්න ඒ බව හරියට වටහා ගත්තාම තමයි ඒ තනත්තාට හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, පටිච්චසමුප්පන්න වශයෙන් මේ සංස්කාර ධර්මයන් නිවැරදිව දකින්නට පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ආර්ය ශ්‍රාවකයා ඔය ක්‍රම තුනට ඒ කියන්නේ සංකත ඕලාරික පටිච්චසමුප්පන්න වශයෙන් තමන්ගේ මනෝභාවය දිහා බලලා ඒ තනත්තා කල්පනා කරනවා මේක ඕලාරිකයි උපේක්ෂා සහගත සිත ඇති කරගන්න පුළුවන් නම් ඒක ශාන්තයි ප්‍රණීතයි උත්තරීතරයි එනිසා මේ ඕලාරිකෝ කියන්නේ රළු වූ සිත කිලිටි කරන්නා වූ ඒ වගේම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා වූ සංකත වූ මේ ඇලීම් ගැටීම් දුරු කරලා මම උපේක්ෂාව මතු කරගන්නවා නම් හොඳයි කියලා ඒ තනත්තාට වැටහෙනවා. අන්න එහෙම වැටහෙනකොට අර කවර හේතු ප්‍රත්‍යයෙන්ද මේ ඇලීම් ගැටීම් ඇති උනේ ඒවා දුරු කරපු තන Tamanට මධ්‍යස්ත සිතින් සිහියෙන් සහ නුවණින් මනස සමබර කරගෙන ඒ අරමුණ දිහා දකින්නට පුළුවන් වෙනවා. සමත ක්‍රමයේදී කරන්නේ සිත සිතේ මතුවෙන ක්ලේශයන් යටපත් කරන්නට අරමුණ වෙනස් කිරීමයි. මේ විදර්ශනා ක්‍රමයේදී කරන්නේ ඒ අරමුණ පිළිබඳව Taman සිතන ආකාරය, දකින ආකාරය වෙනස් කරමින් අර ක්ලේශයන් උපදින්නට තියෙන හේතු ප්‍රත්‍ය වෙනස් කිරීම අහෝසි කිරීමයි එතනදී කරන්නේ. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී විදර්ශනාවක් හැටියට ඒ වගේම සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒ විදර්ශනාවක් හැටියට ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ආකාරය දේශනා කරන්නේ. මෙහෙම බොහෝ සූත්‍රවල තථාගතයන් වහන්සේ විදර්ශනාවක් හැටියට ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නා ආකාරය පැහැදිලි කරනවා. ඇතම් දේශනාවල සමත භාවනාවක් හැටියට ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නා ආකාරය පැහැදිලි කරනවා. ඉතින් මේ කරුණු සිහියෙන් නුවණින් තේරුම් අරගෙන ඇස සංවර කරගන්න, කන සංවර කරගන්න, නාසය, දිව, කය සංවර කරගන්න, සිත සංවර කරගන්න ක්‍රියාත්මක වීම යහපත් සියලු කල්හි සියලු තැන එසේ ෂඩේන්ද්‍රයන් සංවර කරගන්නට පුළුවන් නම් ඒ සියලු තන සංවර වෙන්නා වූ තනත්තා සියලු දුකෙන් නිදහස් වෙන්නට සමත් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේ කරුණ සිහිනුවණින් වටහාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නට සිහිනුවණින් යුක්තව ක්‍රියා කරන හැටියට තමන්ට සමත ක්‍රමය පරිහරණය කරන්න පුළුවන් තැන්වලදී ඒ විදිහටත් විදර්ශනා ක්‍රමය පරිහරණය කරන්න පුළුවන් තැන්වලදී ඒ විදිහටත් මේ ක්‍රම දෙකටම Tamanගේ සිත පුරුදු පුහුණු කරමින් ක්ලේශයන් හඳුනාගෙන ඒ ක්ලේශයන් මතු නොවන හැටියට ඉන්ද්‍රයන් සංවර කරමින් ඒ ඉන්ද්‍රයන්ගෙන් සිත පිරිසිදු කරන්නට යථාබෝධය ලබන්නට ගත යුතු ප්‍රයෝජනය ගන්නට ඕන. නමුත් ඒ ඉන්ද්‍රයන් අවභාවිත කරමින් සිත කෙලසා ගන්නේ නැතිව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 වත්සල අලුත්ගේ මහත්මිය, දෙවානී අලුත්ගේ දියණිය, මහරගම අමරා ජස්ටින් මල්ලිකා මහත්මිය, ගුණදාස අලුත්ගේ මහතා සහ ඩේසි මහත්මිය විසින් පින්කමේ ආරමුණ අකිල චන්දිර අලුත්ගේ පුතණුවන් මිය පරලෝකස් 2024 පෙබරවාරි මාස 13 වැනි දිනට වසර 4ක් ගත වීම නිමිත්තෙන් ඒ පුතණුවන්ට පුණ්‍යානුමෝදනා කරමින් කිසියම්ම ආත්ම භාවයකදීවත් අකල් මරණ වලට ගොදුරු නොවි නිදුක් නිරෝගී සුව ආරක්ෂා සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය සිදු කරගනිත්වා ගුණ නුවණ දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ඒ වගේම ලෝකවාසී කිසිම දරුවෙකුට මෙබඳු අකල් මරණ උරුම නොවේවායි ප්‍රාර්ථනා කරමින් ඒ වගේම අභාව ප්‍රාප්ත වූ ඔස්ටින් අමරසිංහ ආරි කුරුළුගම අමරසිංහ යන සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම මාස 8කට ඉහතදී අභාව ප්‍රාප්ත වුණු තමන්ගේ සහෝදරිය වන මල්ලිකාමර සිංහ මෙනවියටත් පුණ්‍යානුමෝදනා කරමින් දේශකයන්න් වහන්සේ ඇතුළු සද්ධර්මයේ ශ්‍රවණය කර සෑම සියලු දෙනාටමත් ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරනවා හැම දිනාටම ධම්මසන්න අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකමක් එය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පින්කමක්. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ, දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මේ පින්කමට සමගාමීව පරිස්කාර පූජාවක් හැටියට පසුගිය දිනවල දරුවන්ට කිරිදෙන මව්වරුන්ට වියලි සලාක බෙදා දෙන්නට අවශ්‍ය පරිත්‍යාගයන් සිද්ධ කළා මේ පින්කමටම සමගාමීව එයත් විශේෂයෙන්ම සසර ගමනේ ආහාර පාන ලබන්න සාපිපාසාදී දුක් දුරු කරගන්නට සුවසේ ගුණධම් වඩන්නට අවශ්‍ය පත්‍ය පහසුකම් ලබන්න දෙවි මිනිසුන්ගේ සහයෝගය ලබන්නට ඒ කුසලයේ හේතු වෙනවා ඒ නොඑක ආකාරයෙන් සිදු කරගත් සියලු කුසල්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 දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. පින්කමේ මූලික අරමුණ පරිදි වසර 4කට ඉහතදී අභව ප්‍රාප්ත වුණු අකිල චන්දිර අලුත්ගේ පුතණුවන් ඒ වගේම ඔස්ටින් අමරසිංහ ආරේ කුරුළුගම අමරසිංහ මල්ලිකා අමරසිංහ යන මේ සහෝදර සහෝදරියන් ඇතුළු මියගිය සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගේම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේසන සේ පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද දායකත්වයේ ගැන කටයුතු කරන පින්තුන්ටත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා ආයුරාෝග්‍ය භාග්ය සම්පත් වර්ධනයේ වේවා මේ බඳු කුසල දහම් සිදු කරමින් සුවසේ ගුණනුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරා හැම දිනාටම තෙරුවන් සරණයි